නම් හොඳින් අහන්න. සම්මා දිට්ඨිය පිළිබඳ කරගෙන ලබන ධර්ම දේශනා මාලාවේ ගේ වාරයේදී අපි ප්‍රකාශ කළේ උපාදාන උපාදාන සමුදය උපාදාන නිරෝධ සහ උපාදාන උපාදාන නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන කරුණයි. තවත් ආකාරයකින් සම්මා දිට්ඨිය විස්තර කළ හැකිද කියලා සරියෝ ස්වාමීන් වහන්සේගෙන් සරියෝ ස්වාමීන් වහන්සේගෙන් විමසූ ප්‍රශ්නයට පුළුවන් වෙන්නේ කියලා මේ ආකාරයෙන් පිළිතුරු මහර්ෂයේ පිළිතුරු අදාළා. යතවකෝ අවසෝ අවේසාවකෝ සංහංච පජානාතේ තණ්හා සමුදයංච පජානාතේ තණ්හා නිරෝධංච පජානාතේ තණ්හා නිරෝධගාමිනී පටිපදංච පජානාතේ යත්තාපිකෝ අවසෝ අරිස්සාවකෝ සම්මාදිට්ඨිය හෝති උජුබතාස දෙත්තේ ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ එමන් සද්ධම්මන්ති කියලා යම් අවස්ථාවකදී මේ ආර්ය ශ්‍රාවකයන් තණ්හාවක් දකිනවා නම් තණ්හා සමුදයක් දකිනවා නම් දකිනවා නම් එලෙසින්ම තණ්හා නිරෝධය සහ තණ්හා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දකිනවා නම් එවැනි කෙනෙක් මාර්ගබ සාක්ෂාත් කරලා ධර්මයේ පිළිබඳ නොසලන ශ්‍රද්ධාවක් ඇති පුද්ගලයෙක් බවට පත් වෙලා සම්මා දිට්ඨිය සිද්ධ කරගත්තු කෙනෙක් වෙනවා ප්‍රථම අපනාවසෝ තණ්හා මොකක්ද ඇවැත්නි තණ්හාව කියන්නේ? චෛමේ ආශෝ තණ්හා කාය මේ තණ්හාවේ කොටස් හයක් තියෙන ඇවැත්නි රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. ඒ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ඒවා පිළිබඳ තියෙන තණ්හාවේ ඒ කොටස් හය තමයි තණ්හාව කියලා මේදී උන්වහන්සේ දැක්වේ. කතමෝ තණ්හා සමුදයෝ තණ්හා සමුදය මොකද්ද වේදනා සමුදය තණ්හා සමුදයෝ වේදනාව තමයි තණ්හාව ඇතිවීමේ හේතුව කතමෝ තණ්හා නිරෝධෝ මොකද්ද තණ්හා නිරෝධය කියන්නේ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ වේදනාව නිරුද්ධ වීමෙනුයි තණ්හාව නිරුද්ධ වෙන්නේ කතමාච වේදනා නිරෝධ ගාමිනී ප්‍රතිපදා වේදනාව නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව මොකද්ද අය මේ වාරියෝ වට්ටංගිකෝ මග්ගෝ වේදනා නිරෝධ ගාමිනී ප්‍රතිපදා මේ වේදනාව නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශ්‍රේතී ධන ඒ කියන්නේ සම්මා දිට්ඨිය සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සහ සම්මා සමාධි කියන අංගාට ඊට පස්සේ උන්වහන්සේ ප්‍රකාශ කරන යතෝ කෝ ආවසෝර්ය ශාකෝ එවං සංහංච පජානාති එවං සංහා සමුදයං පජානාති ඒවන් සංහා නිරෝධං පජානාති ඒවන් සංහා නිරෝධ ගාමිනී පටිපදං පජානාති මේ ආකාරයෙන් ආර්ය ශ්‍රාවකේ සංහාව සංහා සමුදයත් සංහා නිරෝධයත් සංහා නිරෝධ ගාමිනී පටිපදාවත් සම්විතක දැනගන්නවා නම් සෝ සම්බසෝ රාගාංශයන් පහය පටිගාංශයන් පටිවිනෝදෙත්වා මේ රාගාංශයත් පටිගාංශය සම්පූර්ණයෙන්ම නැති කරලා අස්මේති දිට්ඨිමානාංශං සමූහනිත්වා අස්මිමානේ සම්පූර්ණයෙන්ම නැති කරලා අවිද්‍යම් පහය විද්‍යම් උපාදිත්වා අවිද්‍යාව නැති කරමින් විද්‍යාව උපදවාගෙන දිට්ඨිය ධම්මේ දුක්ඛසන්ත කරෝ හෝති මේ ජීවිතයේදීම දුක කලකවර කරනවා මෙතකින්ම කෙනෙකුගේ සිත තුළ සම්මා දිට්ඨිය පිහිටියා වෙනවා කියලා ඒ විදිහට බුදුහාම මේ ශරීර ස්වාමීන් වහන්සේ ඒකට පිළිතුරු වදාළා ඊට ප්‍රථම දේශනාවේදී මෙයට තණ්හාව කියන එක විස්තර කළා ඒක නිසා අද ඒ ගැන කතා කරන්නට දෙයක් නැහැ. ඒකට තණ්හා සංදේ වශයෙන් දක්වන්නේ කුමක්ද? වේදනා සමුදය, තණ්හා සමුදය, වේදනාව තමයි තණ්හා වැඩි වීමේ හේතුව. වේදනාව කියන්නේ බුදුරජාණන් වහන්සේ සමහර වෙනත් තැන් සෝත්‍රවල දක්වලා තියෙනවා වේදීති තීකෝ බිකේ තස්මා වේදනාති උච්චති කිංච වේදේති සුඛම්පි වේදේති දුක්ඛම්පි වේදේති අදුක්ඛම සුඛම්පි වේදේති කියන පාඩේ විදින නිසායි මම වේදනාව කියලා ප්‍රකාශ කරන්නේ මොනවද මේ විඳින්නේ සැප හෝ දුක් හෝ මඳහත් හෝ කවර හරි විඳීමක් ඒ විඳීමකදී ඇතිවීමෙන් පැවතමින් නැතිවීමෙන් යන ක්‍රියාදාමයට තමයි මම විඳිනවා මගේ වේදනාව කියලා වෙන කෙනෙක් හිතන්නේ. එතකොට මේ වේදනාව විවිධාකාරයෙන් ප්‍රභේදගත කරලා බුදුරජාණන් වහන්සේ සමහර සූත්‍රවල දක්වලා තියෙනවා. බව වේදිනී සූත්‍රය, කුණ්ණ සූත්‍රය වැනි සූත්‍රවල එහිදී වේදනාව ආකාර දෙකකින් දක්වන්නට පුළුවන් කායික වේදනා සහ චේතසික වේදනා කියලා. කයට දැනෙන වේදනාවක් තියෙනවා. ඒ වගේම හිතට දැනෙන වේදනාවක් තියෙනවා. සැපෝ, දුක්ඛෝ, මඳාසෝ කවර වේදනාවක් හරි. ඒ වගේම මේ වේදනාව තුන් ආකාරයකින් විස්තර කරන්න පුළුවන් සුඛ දුක්ඛ උපේක්ඛා කියලා සැප වේදනා දුක් වේදනා මඳහත් වේදනා උපේක්ඛා වේදනාවටම තමයි අදුක්ඛම සුඛ වේදනාව කියලා කියන්නේ වේදනාව තව පස්සාකාරයෙන් නිකුත් දක්වලා තියෙනවා සුඛ සෝමනස්ස දුක්ඛ දෝමනස්ස උපේක්ඛා කියලා සුඛ වේදනාවය කියලා කියන්නේ කායට දැනෙන සුඛයට. සෝමනස් වේදනාව කියන්නේ මනසට දැනෙන සුඛයට. සුඛ වේදනාවට. ඊළඟට දුක්ඛ වේදනාව කියන්නේ කායට දැනෙන දුක්ඛ වේදනාවන්ට. දෝමනස් වේදනා කියලා මෙහිදී හඳුන්වන්නේ මනසට දැනෙන දුක් වේදනාවලට. උපේක්ෂා වේදනාව කියන්නේ මඳහත් වේදනාවක්. මේ ආකාරයෙන් වේදනාව කොටස් පහකින් විස්තර කරන්නට පුළුවන්. වේදනාව කොටස් 6 කෙනෙක් විස්තර කරලා දක්වන්නට පුළුවන් බව බුදුහාමුදුරුවෝ දක්වනවා. චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගහන සම්පස්සජා වේදනා, ජීවා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා සහ මනෝ සම්පජ්ජ මනෝ සම්පස්සජා වේදනා වශයෙන්. මේ සම්පස්ස කියන වචනේ මේ ඇට කනට පොරු වචනයක්. ඇහැ ගැන කතා කරනවා නම් චක්කුංච පටිච්ච රූපේ චුප්පදේ චක්ක විඤ්ඤාණං තෙන්න සංගත චක්ක සම්පස්සෝ පස්සපච්චය වේදනා. ඇහැයි රූපයයි කියන කොටස් දෙක නිසා චක්ක විඤ්ඤාණය තියෙනවා. එතකොට ඇහැ රූපය චක්ක විඤ්ඤාණ කියන කොටස් තුනට චක්ක සම්පස්සේ කියනවා. මේ චක්ක සම්පස්සේ නිසා වේදනාවක් ඇති වෙනවා. ඊළඟට සෝතංච පටිච්ච සද්දේ දුප්පදේ සෝත විඥානං තින්න සංගති සෝත සම්පස්සෝ පස්සබච්චය වේදනා කනයි ශබ්දයයි නිසා සෝත විඥානය ඇතිවෙනවා ඒ කන ශබ්දේ සෝත විඥානය කියන කොටස් තුනේ එකතොටයි සෝත සංපස්සේ කියන්නේ මේ සෝත සංපස්සේ නිසා වේදනාවක් ජනිත වෙනවා මේ විදිහට අනිත් ඉන්ද්‍රියන්ට උන්වහන්සේ ඒ කරුණ විස්තර කොට වදාරලා තිබෙනවා මේ ඇයිට ඒ කරුණ දෙක කියවාට පස්සේ අනිත් ඉන්ද්‍රියන් ගැන තේරුම් ගන්න පුළුවන් ශක්තිය තිබෙන්න ඕන ඒකට හැට රූපයක් දැක්කාට පසුව ඇතිවෙන සෝත් චක්කු සම්පස්සේ නිසා ඇතිවෙන වේදනාවට තමයි චක්කු සම්පස්සජා වේදනාව කියන්නේ. චක්කු සම්පස්සේ තුලින් නැත්නම් චක්කු සම්පස්සේ නිසා ඇතිවුණු වේදනාව කියන අර්ථයයි චක්කු සම්පස්සජා වේදනාව කියන වචනේ තේරුම. කනට ශබ්දය ඇතුළේ ඇතිවෙන සෝත සම්පස්සේ තුලින් සෝත සම්පස්සේ නිසා පහළවන වේදනාවයි සෝත සම්පස්සජා වේදනාව. ඒ වගේම නාසයට ගඳ සුවඳ දැනීම නිසා ගහන සංපස්සේ ඇතින ඒ තුලින් ගහන සංපස්සජා වේදනාව ඇති වෙන ආකාරයත් දිවට රසක් ගෑවුනාට පස්සේ දිව සංපස්සේ ඇතින ඒ තුලින් ජීව සංපස්සජා වේදනාව ඇති වෙන අයුරුත් මන කයට ස්පර්ශයක් හමු වීම නිසා කාය සංපස්සේ දැනිත වීම තුලින් ඇතිවන කාය සංපස්සජා වේදනා ඇතිවන ඇති ඒ වගේම මනසට යම් යම් ධම්මාරම්මන හමුනාට පස්සේ මනෝ සංපස්සේ පහළ වීමෙන් ජනිත වෙන මනෝ සංපස්සජා වේදනා උපදින ආකාරයක් කියන කරුණු මේ ඇයට දැන් තේරුම් ගන්නට පුළුවන් වෙන්නට ඕන. එතකොට ඒ විදිහට වේදනාව හය ආකාරයකින් උන්වහන්සේ පෙන්වන කලා මේ වේදනා හයම 18 ආකාරයකින් උන්වහන්සේ දක්වනවා. ඇහැට රූපයක් පෙන්වනාට පසුව චක්කු සංපස්සජා වේදනාව ඇති වෙන්නට පුළුවන් ශප වේදනාවක් වශයෙන් හෝ දුක් වේදනාවක් වශයෙන් හෝ එහෙමත් නැත්නම් මනහත් වේදනාවක් වශයෙන්. එතකොට එතන චක්කු සංපස්සජා වේදනාව ආකාර තුනක්. ඒ මේ චක්කු සංපස්සජා වේදනාවේ ආකාර තුනක් තියෙනවා. සැප දුක් මනහත් කියන. අනිත් ඒවත් එමය සෝත සංපස්සජා වේදනාවේ ආකාර තුනක් තිබෙනවා. මේ විදිහට ඉන්ද්‍රිය හයෙන් වැඩි වුණාම අර 6 ආකාර වේදනාව 18 ආකාරයක් වෙනවා. මේ 18 ආකාර වේදනාවම බුදුරජාණන් වහන්සේ දක්වන 36 ආකාරයකින් මේක විස්තර කරනවා කියලා. ඒ 18 ආකාර වේදනාව සාංශ වේදනා සහ නිරාංශ වේදනා කියලා කොටස් දෙකක් තියෙනවා. ඒ දෙකෙන් වැඩි කරපුවම 36 ආකාරයක් වෙනවා. සාමිෂ වේදනා කියන එකෙන් අදහස් කරන්නේ ලෝකාමිෂ පටිසංයුතේ යම් වේදනාවක් තියෙනවනම් අන්න ඒකට ලෞකික සබ සම්පත් ලෞකික දේවල් ආදී සම්බන්ධයෙන් පහළ වෙන ඒ සැප හෝ දුක් හෝ මදහත් වේදනා වලට තමයි සාමිෂ වේදනා කියලා කියන්නේ. මේ සාමිෂ වේදනාවටම බුදුරජාණන් වහන්සේ දක්වනවා ගේහසිත වේදනාව කියන වචනයක්. ඒ දෙකම එක මාර්ගයක් දැක්වීම සඳහා බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා. එතකොට ඒ කාමිෂ වේදනාවට අමතරව නිර්ආමිෂ වේදනාවක් තියෙනවා. නිර්ආමිෂ වේදනාව කියන එකෙන් අදහස් කරන්නේ ලෝකාමිෂ දේවල් වලින් තොරව පහළ වෙන වේදනාවල් වලට. දැන් අපි හිතමු කෙනෙක් ධ්‍යානයකට සමවැදිලා ඒකේ තියෙන සුඛ ආස්වාදයේ සුඛ වේදනාව අත්දකිනවා. එතන සාමිෂ වේදනාවක් නෙවෙයි කියන්නේ නිරාමිෂ වේදනාවක්. නැත්නම් පරිසම්වතට සමවැදිලා ඒ පරිසම්වස්සුව අත්දකින්න ඒ වෙලාවේ තියෙන්නේ සංගාමිෂ සුඛ වේදනාවක්. ඒ වගේම තමයි ওই නිරාමිෂ දුක්ඛ වේදනාවක් පහළවන්නට පුළුවන් භාවනා කරන විට සමහරට මෙතෙක්කල් භාවනා කළ ප්‍රතිඵලයක් ගත්තේ නෑ නේද කියලා එහෙම දුක් වේදනාවක් මානසික වශයෙන් ඇති වෙන්නත් පුළුවන් දෝමනස්සයක්. ඒවා නිරාමිෂ දුක්ඛ වේදනා. මේ විදිහට සාමිෂ වේදනා සහ නිරාමිෂ වේදනා වශයෙන් නැත්නම් ගේහසිත හා නෙක්ඛම්මසිත වේදනා වශයෙන් අර කලින් කියපු 18 දෙකකින් ඒ කොටස් දෙකෙන් වැඩි වුණාම 36 ආකාරයක් වань. නෙක්ඛම්මසිත වේදනා කියන්නේ නිරාමිෂ වේදනාවට කියන වෙනත් වචනයක්. මේ 36 ආකාර වේදනාවම අතීත අරමුණු ඒ අතීත අරමුණු අරගෙන ඇති වෙන්නත් පුළුවන්. ඒවා අතීත අරමුණු එල්සර එල්පගෙන ඒ ආකාරයෙන් වේදනාව ජනිත වෙන්නත් පුළුවන්. අනාගතයේ දකින්නට හෝ අසන්නට ආදී වශයෙන් අපිට හමුවන්නට යන අරමුණු ගැන සිතලා වේදනාවක් ඇති කරගන්නට පුළුවන්. දැන් පවත්නා වර්තමානික වශයෙන් පවත්නා වූ අරමුණු තුළින් වේදනාවක් ඇති වෙනවා. එතකොට අතීත අනාගත වර්තමාන කියන කාල තුනට අනුකූල අනුව බැලුවාම අර වේදනා ශිෂ්‍යය වේදනා 108ක් වෙනවා. මේ විදිහට වේදනාව විවිධාකාරයෙන් ප්‍රභේදකට කරලා දක්වලා තියෙනවා මේ වේදනාවේ යම්ගේ ප්‍රභේදයන් දැකීම සම්මා දිට්ඨියක් නිවැරදි දැක්මක් එතකොට මේ වේදනා පත්‍ය සංහා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ මෙම සූත්‍රයේදී වේදනා සමුදය සංහා සමුදය කියලා දක්වලා තිබෙනවා. වේදනාව නිසායි සංහාව ඇති වෙන්නේ. මේ කරුණ මේකට ඒතරම් අපහසු නැහැ තේරුම් ගන්නට. විශේෂයෙන්ම සුඛ වේදනාව නිසා සංහාවක් ඇති වෙන ආකාරය පහසුවෙන්ම තේරුම් ගන්නට පුළුවන් වෙන්නට ඕන. දැන් ඇහැට රූපයක් දැක්කා කියලා අපි හිතමු මේ රූපය දැක්කාට පස්සේ ඒ රූපයේ ප්‍රිය එකක් නම් මනාප එකක් නම් තමා ඇලුම් කරන එකක් නම් මේක හොඳයි කියලා හොඳ රූපයක් කියලා සංඥාවක් ඇති වෙනවා ඒක නිසාම ඒක ඒ රූපය තුනේ දැකීම නිසා තමන්ට ආස්වාදයක් දෙන දිනවා සුඛ ආස්වාදයක් මේ සුඛ වේදනාව ඇති වුණාට පස්සේ ඒ සුඛ වේදනාව ගෙන තුන්නේ ඇහැට දැකපු ඒ රූපය තුලින් නිසා ඒ රූපයට ආශාව තණ්හාවක් ඇති වෙනවා. මෙන්න මේ විදිහට තමයි රූප තණ්හා කියලා අර කලින් තණ්හාවේ කොටස් හයක් අපි ප්‍රකාශ කළේ ඒ තණ්හාව ඇතිවන්නේ. රූප තණ්හාව, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියන කොටස් හයෙන් රූප තණ්හාව ඇතිවන්නේ ඔන්න ඔය ආකාරයට. ඇහැට රූපයක් දැක්කා, රූපේ දැක්කාට පස්සේ සුඛ වේදනාවක් ඇති වුණා. ඒ සුඛ වේදනාව ඇහැට දැකපු රූපේ නිසා ජනිත වූ බැවින් ඒ රූපයටත් ආශා කරනවා. ඒක නිසා රූප සංහාව ජනිත වෙනවා. කනට ශබ්දයක් ඇසුනාට පස්සේ ඒ ශබ්දය තුළින් යම Tamanට නිවි ආස්වාදයක් ලැබෙනවා නම් සුඛ වේදනාවක් ජනිත වෙනවා නම් ඒ ජන සුඛ වේදනාව ඇති කර දුන්නේ ඒ ශබ්දය තුළින් නිසා ඒ ශබ්දයට ආශා කරන ඒ ආකාරයෙන් තමයි ශබ්ද තණ්හා කියන එක ඇතිවන්නේ මේ විදිහටයි ගන්ධ සුවඳ දීවට දැනෙන රස කායයට දැනෙන ස්පර්ශ මනස දැනෙන විවිධ අරමුණු කියන ශේෂව අරමුණු පිළිබඳවත් ඇති වෙන තණ්හා ගන්ධ තණ්හා රස තණ්හා පොට්ටබ්බ තණ්හා ධම්ම තණ්හා සමාධි. එතකොට සුඛ ආස්වාදයක් ගෙනදීම තුළින් ඒ ඒ අරමුණු කෙරෙහි සංහාවක් සමාගයේ සිට තුළ ජනිත වෙනවා. මේදී පැහැදිලිව මේ තේරුම් ගත යුතු කරුණක් තිබෙනවා. ඒක තමයි තමන් මේ ආශා කරන්නේ නැත්නම් තමන්ගේ සිත තුළ තණ්හාව ජනිතවන්නේ මේ බාහිර අරමුණු කෙරෙහි නෙවෙයි තමාගේ සිත තුළ පහළ වෙන සුඛ වේදනාව කෙරෙහි කියන කරුණ. දැන් ඇහැට රූපයක් දැකලා සුඛ වේදනාවක් ජනිතවන්නේ නැත්නම් ඒ ඇහැට පෙනෙන රූපයේ කෙරෙහි කිසිම ආශාවක් අපට ඇතිවන්නේ. අපි හිතමු ඒතරම් ප්‍රියමනාප භාවයක් නැති නිකන් කැත වගේ රූපයක් අපිට ඇහැට දැක්සනේ වෙනවා කියන්නේ. අපිට ඕක නැවත නැවත බලන්න හිතෙන්නේ නැහැ. කිසිම එක බලන්නට රුචිකර ප්‍රත්‍යක් ප්‍රේමනාප භාවයක් ඇති වෙන්නේ නැහැ. කිසිම ආකාරයෙන් මේ රූපේ කෙරෙහි ආශාවක් ඒක නිසා කෙනෙකුට ජනිතවන්නේ නැහැ. එහෙම නෙවෙයි. අනේ ඒක අනිත් පැත්ත. හැට ප්‍රිය රූපයක් නම් දකින්නේ ඒ ප්‍රිය රූපේ තුලින් සම්බන්ධ සුඛාස්වාදයක් ලැබෙනවනම් ඒ රූපේ නැවත නැවත බලන්නට ආශාවක් ඇති වෙනවා. නැත්නම් ඒ රූපේ ලබා ගන්නට ඕන කියලා ආශාවක් ඇති වෙනවා. ඒ නැත්නම් ඒ රූපේ දැක දැකා ඉන්නට ඕන කියලා ආශාවක් ඇති වෙනවා. විවිධාකාරයෙන් ආශාව ඒ ඒ විදිහට ඇතිවන්නට පුළුවන්. මේ විදිහටමයි ශබ්ද පිළිබඳ ගන්ධ සුවඳ රස ආදී අනිත් වෙන අරමුණු පිළිබඳව. ඉතින් මේ රූප ආදී අරමුණු පිළිබඳ පහළ වූ තණ්හාව යම් හේකින් නිරුද්ධ වෙලා ගියා නම් එතකොට ඒ ආශාව පිහිටන්නේ ඒ ආශාවට තිබෙන්නට හැකියාවක් නැහැ. අපි හිතමු කෙනෙක් දැකලා මේ සුඛාස්වාදයක් විඳීම තුළින් තමන් ඒ රූපයට ආශා කර කර හිටියයි කියලා. මේ මේකලා ටික කාලයක් යනකොට මේ රූපය තමන්ට ආස්වාදයක් ගෙන නොදෙන ධර්මයක් බවට පත් වුණොත් කවර හේතුවක් හරි නිසා ඒ මොනොත් එහෙම ඒ රූපේට කලින් වගේ Taman ආශා කරන්නේ ඒක නිසා තමයි ඔය විවාහ ජීවිත ගත කරන අයම ඒවා නැති කර ගන්නට කටයුතු කරන්නේ ඔය විදිහට වෙනත් වෙනත් පැති උකඩවලට දුවන්නේ ඒ ආකාරයෙන් අර කලින් තිබුණු රූපයේ තුලින් ඇති වෙන සුඛාස්වාදයේ Tamanට දැනිතුන් නැති නිසා ඒ රූපයට ආශා කරන්නේ කලින් ආස්වාදයේ ගෙන දීපු නිසා ආශා කළා. පසුව කවර හේතුවක් නිසා හෝ ඒ ආස්වාදයේ ගෙන දෙන්නේ ඒක නිසා ඒකට ආශා කරන්නේ මේ විදිහටම තමයි ශබ්ද ගැන. දැන් ඔය මගෙන් භාවනා දියුණු කරගත් අය බොහෝ විට කියලා තියෙන ඉස්සර සින්දු අහලා මේ මේ සින්දු අහලා ඉතාම ආශාවෙන් අපි ඒවා ආස්වාද කර කර හිටියා. දැන් ඒවා අහනකොට කිසිම ගාණක්වත් නෑ ස්වාමීන් වහන්සේ කියන ඒ අදහස මට කියලා තියෙනවා. කියන්නේ ඉස්සර ඒ සින්දු අහනකොට ඒ අයට හුඟක් ආස්වාදයක් ලැබුණා. ඒකෙන් ලොකු සංහාවක් ඇති වුණා. දැන් මේවා අහනකොට කිසිම ගාණක්වත් නැහැ කියලා ඒ අයම ප්‍රකාශ කළේ. එතකොට ඒ විදිහට ආශා ආශාව නිසා සංහාව ජනිත වෙනවා. ඒක පහසෙන් තේරුම් ගන්නට පුළුවන් කරුණ. දුක් වේදනාව නිසා සංහාවක් ආශාව නිසා තණ්හාව ඇති වෙනවා කියලා මම කිව්ව එක වැරදි. මේ දුක් සුඛ වේදනාව නිසා තණ්හාව ඇති වෙනවා. ඒකට දුක් වේදනාව නිසා තණ්හාවක් ඇති වෙනවා. දුක් වේදනාව කෙරෙහි සාමාන්‍යයෙන් ඇතිවන්නේ ගැටීමක්. ඒ ඒ ගැටීම හෝ දුක් වේදනාව අපේකන ස්වરૂපයක් සමාගයේ සිත තුළ දක්වන්නේ සුඛ වේදනාවක් මෙදීමට තියෙන කැමැත්ත නිසා. Taman කැමැති සුඛ වේදනාවක් හෝ උපේක්ෂා වේදනාවක් විඳීමට දුක් වේදනා විඳින්නට ඒක නිසා කැමැති නැහැ. එම නිසා දුක් වේදනාවක් ආවට පස්සේ ඒකට ගැටෙනවා. එතන ඇත්තම වශයෙන්ම තියෙන්නේ සුඛ වේදනාවට තියෙන හැදීම. දැන් කාමරාග පටිඝංශයන් එහෙම නිරුද්ධ කරලා අනාගාමී මාර්ගය ලබන්නට යන කෙනෙක් සිටිනවා නම් අනිවාර්යයෙන්ම තේරුම් ගත යුතු කරුණක් තමයි මේ වේදනාවේම දෙපැත්තක් තමයි මේ ඇලීම ගැටීම කියන එක කියන්නේ. සුඛ වේදනාවට ඇලෙනවා දුක් වේදනාවට ගැටෙනවා කියලා. මේ මීට කලින් මම මේ අද ප්‍රකාශ කළ එකම කාශික දෙපැත්ත වගේ. එතකොට ඒ දුක් වේදනාවට ගැටෙන්නේ සුඛ වේදනාවල තියෙන ඇලීම නිසා ඊට අමතරව දුක්ඛ වේදනාව ශපක් වශයෙන් සිතලත් ඇලෙන අවස්ථා තියෙනවා. දැන් මේ කෙනෙක් බීමත් වුණොත් එහෙම එයාට දුක් වේදනා ලැබෙන්නේ නමුත් ඒ දුක් වේදනාවට ඒ පුද්ගලයා ඇබ්බැහි වෙනවා ඒ දුක් වේදනාව නැවත නැවත ලබා ගන්නට ඕනේ කියලා පෙළඹෙනවා ඒකට ආශා කරනවා. එහෙම අවස්ථාවක් තියෙනවා ඔය මනෝවිද්‍යාත්මක පොත්වල දැක්වෙනවා කාම ආස්වාද වෙන්නේ පුද්ගලයෝ බොහෝ අවස්ථාවලදී දුක් වේදනාවලට ආශා කරනවා කියන්නේ. මේ විදිහට දුක් වේදනාවටත් ආශා කිරීමක් දැනිත වෙන්නට පුළුවන්. උපේක්ෂා වේදනාවටත් ආශාවක් ඇති වෙනවා. දුක් වේදනාවක් නැති වෙච්ච ගමන් නැති වෙන්නේ බොහෝ විට උපේක්ෂා වේදනාවක් මඳහත් වේදනාවක් අර දුක් වේදනාවට වඩා මදහත් වේදනාවක් ඇතයි කියන අදහස කෙනෙකුගේ සිත තුළ ඇතින වේදනා දුක් වේදනාව නැති වුණාම උපේක්ෂා වේදනාව ඇතිවන්නේ ඒක නිදීමට කැමැත්තක් රුචිකත්වයක් ආශාවක් කෙනෙකුගේ සිත තුළ ජනිත වන්නට පුළුවන් ඉවෙන්නට පුළුවන් අනිත් එක උපේක්ෂා වේදනාව සුඛ දුක් වේදනා නැතුව තියෙන විට තමාගේ සිත තුළ ජනිත වෙනවා නම් ඒ වේදනාව අයට ආශා නොකලත් අර දුක් වේදනාව ඇති වුණාට පස්සේ සුඛ දුක්ඛ දෙකම නැති වේදනාව වුණත් සමන්නේ කියන හැඟීම නිසා උපේක්ෂා වේදනාවට ඇලුම් කිරීමක් වෙන ප්‍රේෂිත තුළ ඇතිවන්නේ මේ ඊටත් අමතරව සමහර විට ඔය ධ්‍යාන තියෙන උපේක්ෂා ඒකාග්‍රතාව සහිත හතරවෙනි ධ්‍යානයේ හෝ ඊට පසුව පහළ වෙන අරූපාවචර ධ්‍යාන සෝපාවචර හතරේ ධ්‍යානයත් අරූපාවචර සෑම ධ්‍යානයක්ම උපේක්ෂාව සහිත ධ්‍යාන. එතකොට ඒම තියෙන උපේක්ෂා වේදනාවට බොහෝ දෙනෙක් ඇලෙනවා. ඒකට කියන්නේ නිකංකේ කියලා. ඉතින් මේ වේදනාවට ඇලිලා බැඳලා තණ්හාවෙන් හිතුව කටයුතු කරන අවස්ථාවක් තියෙනවා. මේ විදිහට වේදනාව නිසා තණ්හාව ඇති වෙනවා කියන කරුණ එතරම් අමාරු නෑ මේ තේරුම් ගන්නට. එදිනදා ජීවිතයේ අනන්තවත් මේ අත්දැකීම් ලැබලා ඇති මේ වේදනාව තුළින් කොහොමද තණ්හාව ජනිත කරන්නේ කියන එක පිළිබඳව. ඒක නිසා ඒ ගැන වැඩි කතා කරන්නට අවශ්‍ය වන්නේ නැහැ. ඊළඟට වේදනා නිරෝධා සංහා නිරෝධෝ. සංහාව නිරුද්ධ කරන්නට නම් වේදනාව නිරුද්ධ කරන්නට ඕන. නැත්නම් මෙතන කියන්නේ වේදනාව නිරුද්ධ වීම නිසා සංහාව නිරුද්ධ වෙනවා කියන කතාව. එතකොට දැන් අපි හිතමු ඇහැට ප්‍රිය රූපයක් දැක දැක මේ සිටින්නේ ඒ ප්‍රිය රූපේ දැක දැක සිනවස ප්‍රාස්වාදයක් විඳින්න ලැබුණා ඒක නිසා රූපයට ආශා කළා ඒ ඇහැට පෙනෙන රූපයට ආශා කළා දැන් මේ වේදනාව තමාගේ සිත තුළින් නිරුද්ධ වුණා නම් ඒ ඇහැට පෙනී පෙනී තිබුණු රූපේ කෙරෙහි පැවති තණ්හාව එවෙලෙම නැති වෙනවා ඔබල තණ්හාව ඇති වුණේ යම්කිසි හේතු සමුදය සමුදායක් නිසා එකක් තමයි මේ වේදනාව වේදනාවට ආශා කිරීම. එතකොට ඇතිවෙච්ච වේදනාව නැති වී ගියාට පසුව හේතු නිරුද්ධ වී ගිය නිසා අර තණ්හාව ඉබේම නිරුද්ධ වී යනවා. මේක નિરાයාසයෙන්ම සිදුවන දෙයක්. ජීවිතේ පුරාම මේක ඒ විදිහටම සිදු වුණා මතුවට සිදු වෙනවා. කනට ශබ්දයක් අහා ඉන්නකොට සුඛාසාදයක් දෙන දුන්නා නම් ඒකට ශබ්දයට ආශාවක් ඇති වෙනවා. ඒ සුඛාසාදේ තමන්ගේ සිත තුළින් නැති යනකොට ඒ ඒ අශාසාවෙත් සබ්දේ පිළිබඳ තිබුණ තණ්හාව ඒ වෙලාවට හරි නැති මේකෙන් අදහස් කරන්නේ තණ්හා සම්පූර්ණයෙන් ශේකලාය කියලා. වේදනාව නිරුද්ධ වීම නිසා ඒ වේදනාව ගෙන දුන් අරමුණු කෙරෙහි පැවති සංහාව නිරුද්ධ වී යනවා. අමුතෙන් ඒකට කරන්න දෙයක් නැහැ. ස්වාභාවික වශයෙන්ම තියෙනවා හේතු නිරෝධ ඵල නිරෝධ. හේතු නිරෝධයෙන් ඵල නිරෝධයට සිදුපත් වෙනවා. තවත් අවස්ථාවක් කියනවා තද නිින්දකටපත් වන කිසිම වේදනාවක් අපිට දැනෙන්නේ නැහැ. සීන පේන්නේ නැති නිින්දක් නම් කොහෙවත් වේදනාවක් දැනෙන්නේ නැහැ. ඒ වගේම සීන නැති කරලා හිටියොත් කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ. මෙතන වේදනා නිරෝධයක් තිබෙනවා. ඒ අවස්ථාවේදී කිසිම තණ්හාවක් එවැනි කෙනෙක්ගේ සිත තුළ ජනිතවන්නේ නැහැ. මේකත් මේ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ කියන කතාවට අදාළ එකක් නෙවෙයි. තව එකක් තියෙනවා අසඤ්ඤතලය කියලා. ඒ කියන්නේ කය විතරයි තියෙන්නේ චේත නැති භක්ම ලෝකයක්. හතරවෙනි ධ්‍යානයෙන් එතන උපදින්නේ. එහි ආශ කල්ප 500ක් තියෙනවා කියලා පොත්පත්වල දක්වා තිබෙන මේ කල්ප 500 පුරාම රූපස්කන්ධයේ පැවැත්ම පමණයි පවතින්නේ. ඒ භක්ම කායක රූපස්කන්ධයේ පැවැත්ම පමණයි පවතින්නේ. නාමස්කන්ධේ නෑ. වේදනා මොකක්වත් නෑ. එතනත් මේ කල්ප 500ක් පුරාම වේදනාව නිරුද්ධ වෙනවා. නමුත් සංහාව සම්පූර්ණයෙන් ශේකලා නෙවෙයි. නැවත ඔහු උපදිනවා. එම නිසා ඒකත් මෙතන ගණන් ගන්නෑ. තව එකක් තියෙනවා රහත් වූ කෙනෙක් පින්නම් පාන. මේ පින්නම් පානකොට නාම රූප ධර්ම ඔක්කොම නෙවෙයි යන්නේ. එතන තමයි වේදනාව සඳහාකම නිරුද්ධ වෙන ස්ථාන. දබ්බමල්ල කියලා මහරහතන් වහන්සේ කෙනෙක් පින්නම් පාපු ආකාරය ගැන බුදුරජාණන් වහන්සේ වදාළ උදාන වාක්‍යයක් තියෙනවා. දබ්බමල්ල රහතන් වහන්සේ පෙන්වන පාණ්ඩ බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලගෙන අහසට පැන නැගලා තීජෝ කෂණයෙන් ගින්දර මවාගෙන තමන්ගේ ශරීරය අපවත් වුණාට පස්සේ වෙනවම් පෑවාට පස්සේ අහසේදීම අලු ගිලක්වත් ඉතුරු නොවන ආකාරයෙන් නැති වේවා කියලා අදිෂ්ඨාන කරලා ඒ විදිහට තමයි පිරිනවම් පෑවේ දබ්බමල්ල රහතන් වහන්සේ. මේක දැකලා උදාන වාක්‍යයක් වශයෙන් බුදුහාමුදුර ප්‍රකාශ කළා අබ්බේධිකායෝ නිරෝධි සංඥා වේදනා සීති භවිත සබ්බා ූපසමේස සංඛාරා විඥානං අත්මාගමා කියන ඒ ගාථාව. කය නැති වී ගියා බිඳී ගියා අබ්බේධිකායෝ නිරෝධි සංඥා සංඥාවල් ඔක්කොම නිරුද්ධ වී ගියා වේදනා ශීති භවෙන්තු සබ්බා සියලුම වේදනාවන් නිවි නැත්තටම නැති වී ගියා උපසමන සංස්කාරා සංස්කාර ධර්මයෙන් සම්පූර්ණයෙන්ම නිරුද්ධ වී ගියා විඥාණං අත්මාගම විඥාණයත් නැත්තටම නැති වී ගියා එතකොට රහත් වූ කෙනෙක් වෙනවම් පානකොට වේදනාව පමණක් නෙවෙයි සියලුම නාම ධර්ම සියලු සම්රෝපස්කන්ධය කියන සියල්ලම නිරුද්ධ වී යනවා. එතන තමයි සදාකාලික වේදනා නිරෝධයක් කියලා කියනවනම් කියන්න තියෙන එකම තැන. මේකත් මෙහිදී අදහස් කරන වේදනා නිරෝධහ තණ්හා නිරෝධෝ කියන එකෙන් අදහස් කරන දේ නෙවෙයි. එතකොට මේකට සමහර විට කලින් මම කියලා තියෙනවා මතක ඇති රහත් වූ කෙනෙකුට තණ්හාවක් නැහැ නමුත් වේදනාවක් තියෙනවා කියන කරුණ. දැන් මේ පිළිත් කියන අය නම් පිළිත් පොතේ තියෙනවා බොද්ධංග ධර්මයන් විස්තර කරන සූත්‍ර තුනක්. තේන කෝපන සමේන ආයස්මා මහා කස්සපෝ පිප්පලී ගුහායන් විරති ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාලගිලානෝ කියලා දක්වනවා. එක් අවස්ථාවකදී මේ කාශ්‍යප මහරහතන් වහන්සේ පිප්පලී ගුහායෙන් වාසය පිප්පලී ගුහායේ වාසය කරන ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාලගිලානෝ ආබාධයයි බොහෝ රෝග වෙලා දුක්ඛිත තත්ත්වයටපත් වෙනවා. ඒක කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ රහත් වුණාට පසුව සත්‍යයනා කරන විට පළම ධර්ම සත්‍යයනාවේ ඊළඟට මුගලන් මහමුදුරන් ගැනත් කියනවා තේන කෝපන සමේ නාස්මා මහ මුගල්ලානෝ ගිජ්ජ කෝටික පබ්බතේ විහෙරටි ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාලගිලානෝ කියලා. බුදුරජාණන් වහන්සේ ආබාධයට පත් වෙච්ච එකක් කියනවා තේන කෝපන සමේ නබගවා ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාලගිලානෝ කියලා. බුදුරජාණන් වහන්සේ නසනේ පෙළා බොහෝ දුකකට බාල දිලානෝ කියන්නේ බොහෝ ගිනම් භාවයට පත් වෙලා දුක්ඛිතෝ දුක්ඛිත භාවයට පත් වෙලා සිටියා කියන්නේ. රහත්ෝ කෙනෙකුට වේදනා දැනෙනවා. නමුත් මානසික වේදනා කිසිවක් දැනෙන්නේ නැහැ. කායික වේදනා පමණයි දැනෙන්නේ. ඒ මානසික වේදනා දැනෙන් දැනෙන්නේ නැතුණාට කායික වේදනා දැනුන් දැනුණාට ඒ කිසිම අවස්ථාවකදී ඒවා උපාදාන කිරීමක් රහත් වූ කෙනෙකුගේ සිත තුළ සිදුවන්නේ එක් අවස්ථාවකදී ඔය ඉතිඋත්තක කියන ඉතිඋත්තක පාළි කියන පොතේ දැක්වෙනවා සෝපාදිශේෂ නිර්වාණ ධාතු අනිපාදිශේෂ නිර්වාණ ධාතු කියන දෙක විස්තර කරනකොට බුදුආයනන් වහන්සේ විසින් මෙන්න මේ විදිහට දැක්වෙන පාඩයක්. බුදුමහමඳුරෝ මේ පාඩේ විස්තර කරලා දක්වලා තියෙනවා. ඉද පික්කවේ බිකෝ අරහන්නෝතේ කේනසෝ උසිතෝ කතකරණීයෝ ඕහිත බාරෝ අනුපත්ත සදස්සෝ පරිචීන බව සංයෝජන සම්මදඤ්ඤා විමුක්තෝ තස්ස තික්ඛන්තේව පංචේන්ද්‍රයානි යේෂං අවිධහලත් අවිධහතත්හා මනාපමනාපම් පච්චන බොහෝතේ සුඛ දික්ඛම් පච්ඡංවේදේති තස්සයෝ රාගක්ඛයෝ දුස්සක්ඛයෝ මෝහක්ඛයෝ අයං උච්චති දික්ඛේසෝ පාදිශේෂා නිබ්බාන ධාතු මේ සෝපාදිශේෂ නිර්වාණ ධාතුව මොකක්ද කියන අහන මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේම අහලා ඒකට දීපු පිළිතුරයි අපි මේ ප්‍රකාශ කළේ. මේ ශාසනයේ කෙනෙක් රහත් භාවයට පත් වෙනවා. ඒ රහතන් වහන්සේගේ ගුණ ගුණයි ඒ ඒ ඉතුරු පදවලින් කියන්නේ කීනාසෝ ආශ්‍රයශේ කරලා උසිතවා මේ භ්‍රමජයපාරී ජීවිතය නිම කරලා, ගෙවලා නිම කරලා, කතකරණීය කළ යුතු දේ කරලා ඉවරයි. විශිතවා කේනාසෝ විශිතවා ඊළඟට උන්වහන්සේ දක්වනවා සම්මදඤ්ඤා විමුක්තෝ මනවින් දැනගෙන විමුක්ත භාවයටපත් වෙලා පරික්ෂීන භව සංයෝජනෝ මේ භව සංයෝජනය සම්පූර්ණයෙන් සිඳලා ඒ ආදී වශයෙන් දක්වනවා ඕවිත භාරෝ මේ පංචස්කන්ධ බර කෙලේශ බර පැත්තකින් තියලා ආදී කරුණු මේවා මේ සූත්‍රයේ මේ දේශනාවට අදාළ නොවන නිසා විස්තර කරන්නේ නැහැ වෙන දවසක ඕවා මේ විස්තර මේ අහන්නට ලැබෙයි එතකොට ඒ ආගේ ඒ රහත් උතනස්සාගේ ශස්ත්‍ර චිත්තං තේව පංචින්දයන් ඉන්ද්‍රිය පහ තියෙනවා. ඇහක් තියෙනවා, කනක් තියෙනවා, නාසයක් තියෙනවා, දිවක් තියෙනවා, ශරීරයක් තියෙනවා. ඒව රහස් වෙලා නැහැ. ඒ ඒවා රූප ධර්ම. ඒවා රූප පාටි ඔරේ පවතින. ඒවා නැසෙන්නේ නැහැ. ඒසන් නවිගහගත් අවිගහතත්තා ඒවා නැසිලා නැති නිසා මනාපමනාපම් පච්චුණු භෝති රහස් වෙලා හිටියට මනාපමනාප භාවය දැනෙනවා. සුඛ දුක්ඛම් පරිසංවේදීති සැප දුක් දෙකම දැනෙනවා කායික වශයෙන් කියන්නේ. කක්ෂයෝ රාගක්කයෝ දෝෂක්කයෝ මෝහක්කයෝ ඒ වුණාට ඔහුගේ සිත තුළ රාගය, ද්වේෂය, මෝහය සේවීමක් තියෙනවා නම් මෙන්න මේකට තමයි මහණෙනි අයං උච්චති දික්ඛේ සෝපාදිශේෂා නිබ්බාන ධාතෝ සෝපාදිශේෂ නිර්වාණ ධාතෝ කියලා කියන්නේ. මේකෙනුත් පැහැදිලිවම පේන්නේ රහත්තුණන් මේ ශප දාහ දුක් වේදනා දැනෙනවා නමුත් මානසික වශයෙන් ඒවා උපාදාන කරගෙන නැහැ කියන එක. රහතෝ කෙනෙකුට විමුක්ත සිතක් තියෙනවා විමුක්ත සිත තමන්ගේ ඒ රහතෝ කෙනාගේ රූපස්කන්ධයත් ඒ වගේම වේදනා සංඥා සංඛාර විඥාන කියන විමුක්තශකින් පරිභාරෝ සියලුම ස්කන්ධත් අතහැරී පවසනා වූ සියුම් දැනීම මාත්‍ර පමණයි. ඒ දැනීමට කායට මොන සුඛ වේදනාවක් පවත් දුක් වේදනාවක් ආවත් දැනෙන්නේ නැහැ. ඒ ඒ විමුක්තශිතට එවැනි වේදනාවක් දැනෙන්නේ නමුත් මතු පිට සිතට මේ වේදනාව දැනෙනවා මේ වේදනාව දැනුවට කිසිම ආකාරයෙන් උපාදාන කිරීමක් කරන්නේ. එහෙමනම් වේදනා නිරෝධා උපාදාන සංහා නිරෝධෝ කියන එක අපි තේරුම් ගත යුතු වන්නේ වේදනාව නිරුද්ධ වුණාම තණ්හාව නිරුද්ධ වෙනවා කියලා නෙවෙයි. ඒක තේරුම් ගත යුතු වන්නේ වේදනාව කෙරෙහි යම්කිසි සංදරාභයක් තියෙනවා නම් ඒක නිරුද්ධ කිරීම තුළින් නැත්නම් වේදනාව කෙරෙහි යම්කිසි උපාදානයක් තියෙනවා නම් ඒක නිරුද්ධ කිරීම තුළින් තණ්හාව නිරුද්ධ වෙනවා කියන එකයි. වේදනාව තිබුණත් රහතන් වහන්සේට තණ්හාව නැහැ. ඒකයි ඒකේ අදහස. ඒක නිසා මේ වචනවල මතු පිට අර්ථයෙන් එල්බගෙන මේ ධර්මයේ නියම අර්ථය තේරුම් ගන්නට බෑ. මේකේ පමුණුවාගත යුතු අර්ථය තමයි අපි ඔය ප්‍රකාශ කරේ. එතකොට අපි වේදනාව පිළිබඳ තියෙන ඡන්ද රාගයේ උපාදානය නිරුද්ධ කරන්නට නම් නිරුද්ධ කරන්නට ඕන. එතකොටයි අපිට තණ්හාව නිරුද්ධ කරන්නට පුළුවන් වන්නේ. එහෙම කරන්නට නම් සුඛ වේදනාව පිළිබඳ තියෙන රාගාංශය නැති කරන්නට ඕන. දුක්ඛ වේදනාව පිළිබඳ තියෙන පටිඝාංශය නැති කරන්නට ඕන. අදුක්ඛම සුඛේවත් උපේක්ෂා වේදනාව පිළිබඳව තියෙන අවිජ්ජා අංශය නැති කරන්නට ඕන. ඒක නිසා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරන චතක්ක වැනි සූත්‍රවල ඉදදික්කේ අශ්වතවා පුදුජනෝ සුඛාය වේදනාය පුත්තෝ සමානෝ අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨදේ තස්ස රාගාංශයෝ අනුශේති මේ අශ්‍රද්ධවත් පුරුෂයන් කෙනෙකුට සුඛ වේදනාවක් දෙන දෙන කරුණක් ආවාට පසුව ඒ සුඛ වේදනාව අභිනන්දති ආශා අභිනන්දනය කරනවා අභිවදති මේක මහා සුඛයක් සැපයක් කියලා වචන පවා පිට කරනවා අජෝසාය චිත්තදී ඒ සුඛ වේදනාවෙම ගිල්ලගෙන බැසගෙන උපාදාන කරගෙන කටයුතු කරනවා තස්ස රාගාංශයෝ අනුශේති එවිට ඔහුගේ සිත තුළින් රාග අනුශය ක්‍රියාත්මක වෙනවා රාගාංශය ගණනට පටන් ගන්නවා දුක්ඛය වේදනාය පුට්ඨෝ සමානෝ සෝචිතේ කෙලමතේ පරිදේවතේ උරත්තාලින් කන්දතේ සම්මෝහං ආපජ්ජතේ තස්ස පටිඝාංශයෝ අනුශේති සාමාන්‍ය ලෝක සත්‍යයට දුක් වේදනාවක් ආවට පස්සේ ශෝක කරනවා, පරිදේව කරනවා, විලාප කියනවා, පපුවේ අත් දෙක ගහගෙන ඕනනම් මේව පෙරලි පෙරලි හරි කෑ ගහන්නට පුළුවන් එහෙමත් කරනවා. සම්මෝහණා පජ්ජති මුලාවකටපත් වෙනවා මම මේ දුක් වේදනාව විඳිනවා මගේ දුක් වේදනාවයි කියලා. නැත්නම් වේදනාව ගෙන දුන්න පුද්ගලයෝ හෝ යම්කිසි දෙයක් කියනවා නම් ඒක පිළිබඳ ගැටෙනවා ඒක උපාදාන කරනවා සම්මෝහණා පජ්ජති මුලාවකටපත් වෙනවා එවිට ඒ කටයුතු කරන ඒ පුද්ගලයාගේ සිත තුළ පටිඝ අනුශය අනුශේති පටිඝ අනුශය ධම්මේ ගලන්නට පටන් ගන්නවා. අදුක්කම සුඛාය වේදනාය පුට්ඨෝ සමානෝ උපේක්ෂිත වේදනාවක් විඳින්නට අවස්ථාව පැමිණියාට පසුව තස්සා වේදනාය සමුදයන් චත්තාංගමං තස්සාදං ජාදීනවංච නිස්සරණංච යථා භූතං නප්පජානාතේ තස්ස අවිජ්ජානුසයෝ වංශේති මේ උපේක්ෂා වේදනාව ඇති වුණාට පස්සේ මේ උපේක්ෂය වේදනාවේ සමුදය දන්නේ නැහැ අත්ංගමේ නැතිවීම දන්නේ නැහැ ඒ උපේක්ෂා වේදනාවේ ආස්වාදේවත් ආදීනවයක් මිශ්‍රණයක් කියන මේ කරුණු කිසිවක්වත් ඒ පුද්ගලෝ දන්නේ එහෙම දන්නේ නැති පුද්ගලයාගේ සිත තුළ අවිජ්ජා අනුශය ගලන්නට පටන් ගන්නවා සෝවත බික්ඛවේ සුඛාය වේදනාය රාගාංශයන් අප්පහාය මේ සුඛ වේදනාව පිළිබඳව තියෙන රාගාංශය ප්‍රහාණය කරන්නේ නැතුව දුක්ඛාය වේදනාය පටිඝාංශයන් අපටි විනෝදෙත්වා මේ දුක්ඛ වේදනාව කෙරෙහි තියෙන ගැටීම පටිඝාංශය සම්පූර්ණයෙන් නිරුද්ධ කරන්නේ නැතුව අදුක්කම සුඛාය වේදනාය අවිජ්ජාංශයන් අසමෝහණිත්වා මේ උපේක්ෂිත වේදනාව උපේක්ෂා වේදනාව පිළිබඳ පවත්නා වූ අවිද්‍යාව සම්පූර්ණයෙන් නිරුද්ධ කරන්නේ නැතුව ඊළඟට විද්‍යං අනුපාදෙත්වා විද්‍යාව උපදවා ගන්නේ නැතුව අවිද්‍යං අපහාය අවිද්‍යාව ප්‍රහාණය කරන්නේ නැතුව දිත්තේ ධම්මේනී ජීවිතේන දුක්ඛසන්ත කරෝ භවිෂ්‍යතේති නේතන්තහනම් විජ්ජති මේ දුක කෙලවර කරයි කියන කාරණාව නේතන්තහනම් විජ්ජති කිසිදාසිදවන්නේ එහෙමනම් වේදනා නිරෝධයෙන් සංහා නිරෝධය කරලා සම්පූර්ණයෙන්ම මේ දුක කෙලකර කරන්නට රහත් වන්නට ඕනේ නම් අනිවාර්යයෙන්ම ඔය සුඛ වේදනාව පිළිබඳ තියෙන රාගාංශය නැති කරන්නට ඕන දුක් වේදනාව පිළිබඳ තියෙන පටිඝාංශය නැති කරන්නට ඕන ඒ වගේම අදුක්කම සුඛ වේදනාව පිළිබඳ පවත්නා වූ අවිජ්ජා අංශය නැති කරන්නට ඕන ඒක කරන්නට නම් වේදනාවේ තියෙන යථා තත්ත්වය යථා පරිදි අවබෝධ කරගත යුතුයි වේදනාව කියන්නේ කොමක්ද වේදනාව ඇතිවන්නේ කොහොමද වේදනාවේ ස්වરૂපය මොකක්ද ඒකට වේදනාවේ ස්වરૂපය තමයි ඇති වෙච්ච ගමන්ම නැති වෙන එක. අනිත්‍ය කියන්නේ ඒක එක් ස්වરૂපයක්. දැන් මේ මේ ජීවිතේ පුරේ අන්තාක් මේ ජීවිතේ පුරා අන්තා වේදනාවෙන් දැනන් මේ මොහොතේ ඒ කිසිවක් ඉතිරි වෙලා නැහැ. අපි හිතමු කෙනෙක් ඇබ්බැහි වෙලා සිටිනවා එක්තරා සුඛ වේදනාවක් අත්දැකීමට. එහෙම පුරුදු තියෙන එක එක පුද්ගලයෝ ගාව. ඒ වේදනාව අතහරින්නට බැරි තරමටම ඇබ්බැහි වෙලා සිටිනවා. මේ පුද්ගලයෙකුට ප්‍රඥා පහළ වෙලා නුවණින් ආපස්සට හැරිලා බලන්නට පුළුවන් වුණොත් එයාට තේරෙන්නට ඕන මෙච්චර මේ මම මේ වේදනාව උපාදාන කරගෙන ඒකට ඇබ්බැහි වෙලා මෙච්චර කල් කරලා කෝ කෝ මේකේ තුත්තිමත් භාවයක් ඒක අතුත්ත කරයි අනිත් එක මොනවද ඒව ඉතුරු වෙන්නේ අද කිසිවක් ඉතුරු වෙලා නැහැ අපි යන්තාක් වේදනාවල් දැනන මේ වේදනාවල ස්වરૂපය එකයි කිසිවක් අද ඉතිරි වෙලා නැහැ සියල්ලම අනිත්‍යයට ගියා ධර්ම. මේ අනිත්‍ය කියන සියුම් දැනීම මාත්‍රයක් නිදී මාත්‍රයක් තමයි මේ මහා ලොකු දෙයක් කියලා හිතාගෙන අල්ලාගෙන දඟලන්නේ. බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ මේ සුඛ වේදනාවට කෙරෙහි තියෙන ඇලීම කියන එක අතහරින්න බැරි මහා මේරු පර්වතයේ තරම් බරපතල විශාල දෙයක් ඇතියි. එහෙම නෙවෙයි ඒකේ සත්‍ය මේෂක වේදනාවට තියෙන ඇලීම කියන එක පුළුම් පෙදක් වාගේ පැත්තකට වේශ කරන්නට පුළුවන් යථාබෝධයක් ඇති වුණාට පස්සේ සුඛ වේදනාවට තියෙන ඇලීම ඒ මොහොතේ ඒ වෙලාවේ ඇති වුණා ඒ සුඛ වේදනාව එවෙලෙම නැති ගියා නමුත් ඒක නිසා ඇති කරගෙන දුන්න ඇති කර දුන්න ඒ වගේම අනාගතයේදී ඇති කර දෙනු ලබන සංසාර දුක කියන එක හිතන්නට බැරි තරම් විශාලයි. සුඛ වේදනාව කියන එක ඉදිකටු සුඛක තියෙන ඒ සිදුරේ තියෙන අහස තරම් සියුම් එකක් නම් ඒකෙන් ලැබෙන ආස්වාදයේ තරම් සියුම් එකක් නම් ඒ ආස්වාදයේ ඇලීම නිසා ඇතිවන සංසාරික දුක මහා විශ්වයටත් වඩා ලොකුයි. ඇත්ත ඇතිශක්තියෙන් දකින කෙනෙකුට ඒ ආකාරයෙන් අවබෝධ වෙනවා. එහෙම අවබෝධ වෙන කෙනාට සුඛ වේදනාව කෙරෙහි ඇලෙන්නට සුදුසු නැහැ කියන අවබෝධය ඇතිවෙනවා. මේක එකක් අනිත්‍යයි. අනිත් අන්තිම මේක තුලින් විශාල සංසාරික දුක් ලබා දුන්නා කියන දුන්න නිසා. අනිත් එක බුදුහාමුදුරුවෝ දක්වනා සුඛ වේදනා භික්ඛවේ දුක්ඛතෝ දක්ඛබ්බා කියලා. මේ සුඛ වේදනාව දුකක් වශයෙන් දකින්නේ කියලා. අපි මහත්සේ මහන්සියලා ඒ සුඛ වේදනාව උපදවා ගැනීමට අවශ්‍ය කරුණු සම්පාදනය කරලා යම් කිසි සුඛ වේදනාවක් විඳිනවා. ඒක විඳපු ගමන් මේ වෙලෙම නැති වෙනවා. ඉතින් එච්චර මහන්සියලා ගත්තු ඒවා ගඟට කපපු ඉනිම වගේ තමයි. එතකොට අයත් ඒ සුඛ වේදනාව ඕන නම් අයත් අර කියපු කටයුතු ඔක්කොම ඒ සුඛ වේදනාව ලබා ගැනීමට අවශ්‍ය ප්‍රත්‍ය ධර්ම සම්පාදනය කරගන්නට ඕන. ඉතින් මේක නිමක් නොවන ඉවරයක් නොවන වැඩක්. මහා කරදරයක්. ඒකට කියන්නේ සංකත දුක ඒ සුඛ වේදනාව ඇති කර ගැනීමට සංකත දුකක් අත්දකින්නට සිදු වෙනවා. දැන් මේ සුඛ වේදනාව කොයි විදිහට ඇති කරන නැති වෙච්ච ගමන් මේක නැතිලා ගියා මහා ආශාවෙන් ඇති කරලා ඇති කරගත්තු ගමන් නැති වෙන. ඒකට කියන්නේ විපරිණාමයේ දුක වෙනස්ලා නිරුද්ධ වී යාම නිසා ඇති වෙන දුක. දැන් මේ අය අපි තම ටෙලිවිෂන් එකේ දර්ශනයක් දැක දැක ඉන්නවා හොඳ ආස්වාද කර කර ඉන්න එකපාරට වෙන දර්ශනයක් આવුත් එහෙම ඒක එකපාරට එතකොට අර සුඛ වේදනාවක් නැති වෙනවා. සමහරට ඒක ආපෙත් ගැන නුරුස්නා ගතියක්, අමනාපයක්, නොසතුටක් පවා ඇති වෙන්නට පුළුවන්. මොකද මේ වේදනාව ආශා කරගෙන උපාදාන කරන ගැන කටයුතු කරන කෙනාට ඒ සුඛ වේදනාව නිරුද්ධ වීම දුකක්. ඒක බොහෝ දෙනෙකුට තේරුම් ගන්නට බැහැ අවිද්‍යාව නිසා. අනිත් පැයෙන් මේ සුඛ වේදනාව නිසා සංසාර දුක් ලබා දීමත් දුකක්. ඒ මතු පිටින් තියෙන සුඛ වේදනාවේ දුක්ඛ tattේ ගැඹුරින් තියෙන සුඛ වේදනාවේ දුක්ඛ tattේ ඕක නෙවෙයි. ගැඹුරින් තියෙන සුඛ වේදනාවේ දුක්ඛ ස්වરૂපය අවබෝධ කරගන්නට පුළුවන් වන්නේ භාවනාවේ ඉහළ ප්‍රතිඵල ගන්න කෙනෙකුට පමණයි. ඵල සමුවතකට සම්වාදින්නටවත් පුළුවන් නම් අඩුම වශයෙන්. නැත්තම් ධ්‍යානයකට සම්වාදින්නට පුළුවන් නම් ටිකක් ඉහළ ධ්‍යාන මට්ටමකට සම්වාදින්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ ධ්‍යාන ස්ත්‍රියේ ඉන්න ගමන්ම නැත්තම් ඵල සමාසුවේ ඉන්න ගමන්ම තමන් අධ්‍යක්ෂකෝ තමන් ගොඩාක් ආශා කරපු සුඛ වේදනාවක් ගැන හිතනකොටම සිතේ තියෙන අර සියුම් නිවිච්ච ශාන්ත ස්වરૂපේ නැතිවලා සිත ඕලානික වෙලා සිත රළු භාවයට පත් වෙලා දුකකට පත් වෙන ආකාරය අත්දකින්නට පුළුවන්. මේ අත්දැකීම සාමාන්‍ය කෙනෙකුට ලබන්නට බෑ එවැනි විශේෂ භාවනා දියුණුවක් ලැබලා ඒ ඒ භාවනාවේ ධ්‍යාන නැත්නම් ඵල සම්වත්වාදී දේවල් වලට සමවදින්නට බැරි නැත්නම් පුළුවන් අනිමිත්ත චේතෝ සමාධි වැනි වලට සමවදින්න පුළුවන් කෙනෙකුට මේ නිමිති ඔක්කොම අත්හැරලා දාලා සිත නිසල කරලා පුළුවන් හරිම ශාන්ත තත්ත්වයකින් සිත පවත්වන්න පුළුවන්. ඒ අවස්ථාවකදී අනිමිත්ත චේතෝ සමාධියේ සිටින වෙලාවකට ඔය පංචකාම වස්තුන් පිළිබඳ නිමිත්තක් ඇති කරගත්තොත් එහෙම අර අනිමිත්ත චේතෝ සමාධියේ තියෙන ශාන්ත ස්වરૂපේ නිවුණු ස්වરૂපේ සීතල ගතිය සිටේ තියෙන ඒ නිවිච්ච ශාන්ත වේදනාව සම්පූර්ණයෙන්ම නැති වෙන වෙලෙම නැති වෙනවා එතකොටම තේරෙනවා මේ සුඛ වේදනාව මෙතෙක් කල සැපක් කියලා හිතාගෙන හිටියට මේක මහා දුකක් ඇටියෙ. ඒක තේරුම් ගන්නට සාමාන්‍ය කෙනෙකුට බැහැ. නමුත් සංකත දුක, විපරිණාම දුක, සංස්කාර දුක ආදී කරුණු තුළින් සුඛ වේදනා දුක්ඛතෝ දක්වා සුඛ වේදනාව දුකක් වශයෙන් දකින්නට පුරුදු වෙන්න ඕන. එකක් ඒක අනිත්‍යයි. අනිත් පැත්තෙන් මේක තුළින් සංස්කාර දුක් ලබා දෙනවා. දැන් අපි මේ තණ්හා නිරෝධය ගැන කතා කරන්නේ තණ්හා සමුදය ආදී ධර්මයන් ගැන මේ අපි දේශනාව ඉදිරිපත් කරගෙන යන්නේ. මේ ධර්ම තණ්හාව කියනකොට මේක තමයි දුක්ඛ සමුදය සත්‍යය කියන්නේ. එතකොට දුක් වේදනාවත් අනිත්‍යයට යනවා. දුක් වේදනාව අනිත්‍යයට යන එක හොඳයි. නමුත් අනිත්‍යයට ගිහිල්ලා හැම වෙලාවෙම පවතින්නේ නැහැ. නැවත නැවත දුක් වේදනා ලැබෙනවා. ඒක නිසා දුක් වේදනා අනිත්‍යයට ගියත් ඒක සැපක් වශයෙන් ගන්න එක සුදුසු නෙවෙයි. සුදුසු නැහැ. උපේක්ෂා වේදනාව අනිත්‍යයට යනවටත් සමහරු කැමති නෑ. උපේක්ෂාවෙන් ඉන්නකොට දුක් වේදනාව එනවට කොහෙත්ම කැමති නෑ. නමුත් උපේක්ෂා වේදනාව අනිත්‍යයට යනවා. ඒකේ සමුදය අත්සංගමේ ආස්වාදේ ආස්වාදේ ආදීනවේ නිස්සරණය කියන කරුණ ටික දැනගන්නට ඕනේ කියලා මම කලින් කිව්වා. උපේක්ෂා වේදනාව ඇතිවීමේ හේතුව තමයි සමුදය කියන්නේ. ඒක තමයි දුක් වේදනාවක් නැතිකම හෝ සුඛ වේදනාවක් නැති බව. සුඛ වේදනාවක් හෝ දුක් වේදනාවක් නැති විතරයි උපේක්ෂා වේදනාව ජනිතවන්නේ ඒකයි ඒකේ සම්දේ. එතකොට අත්ංගමේ කියන්නේ සුඛ උපේක්ෂා වේදනාවක් විඳ විඳා ඉන්නවා දැන් දුක් වේදනාවක් එනවා සුඛ වේදනාවක් නැත්නම් එනවා එතකොට වර උපේක්ෂා වේදනාව නිරුද්ධ වෙනවා සමුදයන් චත්තංග ආස් අස්සාදං ආස්වාදේ කියන්නේ ඒ උපේක්ෂා වේදනාවේ අර සුඛ වේදනාව දුක් වේදනාව වගේ ඕලාරික තත්ත්වයක් නෙවෙයි ඒ තරම් වේදනාව විඳින ගතියක් දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ ධ්‍යාන මට්ටම් වල තියෙන උපේක්ෂා වේදනාව නෙවෙයි එදිනදා ජීවිතේ පවර්ණ උපේක්ෂා වේදනාවේ දැනෙන ස්වરૂපයක් ඇත්තේ නැහැ. ඒක යම්කිසි නිවිච්ච ගතියක් තියෙන. ඒක තමයි ඒකේ තියෙන ආස්වාදය. ආදීනවේ කියන්නේ උපේක්ෂා වේදනාව නැති වෙලා යන ධර්මයක්. ඕක විස්තර වශයෙන් හැම වෙලාවෙම පවතින ධර්මයක් නෙවෙයි. ඒකයි ඒකේ තියෙන විපරිණාමයේ පස්වන ස්වરૂපයේ ඒකේ තියෙන ආදීනව. නිස්සරණය කියන්නේ මේ වේදනාව කෙරෙහි තියෙන ඇලීම බැඳීම නැත්නම් ඡන්ද රාගයේ සම්පූර්ණයෙන්ම අයින් වියාම. එතකොට මේ වේදනාව අනිත්‍ය වශයෙන් ওই ආකාරයෙන් දැකපු කෙනෙකුට වේදනාව කෙරෙහි තියෙන චන්දරාගේ අඩු කරගන්නට පුළුවන් වෙනවා. අනිත් අතින් වේදනාව දුකක් කියලා දකින කොටත් චන්දරාගේ අඩු කරගන්නට පුළුවන් වෙනවා. වේදනාවට ඇලීම නිසා දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වූ ආකාරයේ දකින කොටත් පුළුවන්කම ලැබෙනවා මේ වේදනාව කෙරෙහි තියෙන ඇලීම නැත්නම් චන්දරාගේ සම්පූර්ණයෙන්ම අඩු කරගන්නට නැති කරගන්නට සම්පූර්ණයෙන් නැති කරගන්නට නොහැකිව. එතකොට බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවකදී ප්‍රකාශ කරනවා සම්පදික්කේ චක්කුඤ්ඤය රූපා එක්කාන්තා මනාපාපේ රූපා කාමූප සංහිතා සංච දික්ඛෝ අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති තස්ස තං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ උප්පජ්ජති නන්දි නන්දේ සමුදය දුක්ඛ සංයෝගය ඇහැට ප්‍රිය රූප හමු වෙනවා. සිය රූප ලෝකයන් අන්තවත් වෙනවා. ඉෂ්ඨ වූ, කාන්ත වූ, මනාප වූ, සිත ඇලෙන්නා වූ රූප ලෝකේ තියෙනවා. මේ රූපයක් දැක්කාට පස්සේ අර කලින් කියවනේ මම අභිනන්දති අභිවද්දති අද්දෝසායතිත්‍ති කියලා ඒකය ආස්වාද කරනවා ඒකෙන් දැසගෙන සිටිනවා මේක හොඳයි හොඳයි ආදී වශයෙන් කියනවා එහෙම කරනකොට උපජ්ජති නන්දි ඒකට ඒ රූපේ කෙරෙහි නන්දිය කියන නන්දිය කියන්නේ සප්පීතික තෘෂ්ණාව ප්‍රීතියක් සහිත තණ්හාව ඒක තමයි නන්දිය කියන්නේ එතකොට මේ නන්දිය ඇති වුණාම නන්දි සමුදය දුක්ඛ සමුදය ඒකම දුක්ඛ සමුදයක් වෙනවා ඔක්කොම වෙනස් සූත්‍රවල බුදුහාමුදුර දක්වනවා දැන් මේ නන්දිය ඇති වුණාට පස්සේ යා රූපේෂු නන්දී සදුපාදානං තස්ස උපාදාන පත්‍යා බහෝ බහපත්‍යා ජාති ජාති පත්‍යා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායස සම්බවන්ති ඊව මේ තස්ස කේවලස දුක්ඛ සංගස සම්දේව හෝති කියලා දැන් ඒ විදිහට නන්දිය ඇති වුණා. අර රූපේ දැක්ක ආස්වාද කළා. දැන් ඒ පිළිබඳ සප්පීතික තෘෂ්ණාවක් දැනිට වුණා. එතකොටම රූපය උපාදාන කරන ධර්මයක් බවට පත් වෙනවා. එතකොට යා රූපේෂ නන්දි සදුපාදාන මේක උපාදානයක තස්ස උපාදාන පත්‍යා බොහෝ මේ උපාදානය ඇතුණාන් පස්සේ කායික ක්‍රියා කරනවා වාචික ක්‍රියා කරනවා මානසික ක්‍රියා කරනවා භව කර්ම භව රැස් වෙනවා මේ දන්නවා සුඛ වේදනාවක් ආවට පස්සේ ඒක නිසා කොයි විදිහට කායික වාචික මානසික ක්‍රියා මේ ජීවිතේ පුරා කරලා තියෙනවද ලෝකේ සත්‍යව කරනවද කියන කරුණ. එතකොට මේ කායික වාචික මානසික ක්‍රියා කියන්නේ කර්ම සංස්කාර රැස් වීමක් තියෙනවා. ඉතින් ඒක භව කර්ම බව ඒ බව නිසා ජාති නැවත ඉපදීමක් ඇති වෙනවා. නැවත ඉපදීමක් ඇති වෙනවා කියන්නේ ආපහෝ අර ජරා මරණ ආදී සංස්කාර දුක කියලා එනවා. එතන මේ දුක්ඛ සමුදය සත්‍ය මේ ආකාරයෙන් ක්‍රියාත්මක වුණායි කියලා දකින්නට වන ඊට අමතරව මේකේ කටයුතු කිරීම නිසා සංසාරේ පුරා කොච්චරනම් දුක් බින්දද කියන එක පැහැදිලිව පේනවා. මේ වෙලට අප අර දුක්ඛ සත්‍ය පිළිසඳ දකින්න කියලා පොතක් ලියලා දෙනවා ඒක නැවත කියවලා බලන්න. මේ ඊයේ පෙරේදාපු ගාත් කෙනෙක් කිව්වා ඒකට දහසරයක් විතර කිව්වා ස්වාමීන් වහන්සේ ඒකින් එන අත්දැකීම ඒකින් එන අවබෝධය කොටෙක් කිව්වත් තව තවත් තව තවත් තව තවත් බැරි වෙනවා කියලා. මං කිව්වා ශේෂරයක් කියන්නේ ශේෂරයක් කිව්වත් ඒකටත් වඩා ඕකේ තියෙන අවබෝධය ඇති වෙයි. මොකද දුක්ඛ සත්‍ය පිළිබඳ අවබෝධයේ සීමාවක් නැති නිසා. එතකොට මේ විදිහට දුක ගැන සමන්ට අවබෝධයක් ඇති වෙනවා නම් දුක්ඛේ ඥානං කියන ඒ නුවණ සමාදේශිත තුළ පහළ වෙලා තියෙනවා නම් මේ තරම් සංසාරික දුක් සමාඩ ලබා දුන්නේ මේ වේදනාවට ඇලිච්ච නිසා මේ වේදනාවට ඇලිය යුතු දෙයක්ද දීවි නැත්නම් මේ වේදනාවට දීවි යුතුද මේ වේදනාව ප්‍රහාණය කළ යුතුද කියන කරුණ Tamanට පැහැදිලි අවබෝධ වෙනවා මේව අවබෝධ වෙන නිසා බුදුජානන් වහන්සේ ප්‍රකාශ කරනවා වේදනාය අනිච්ඡානුපස්සී විරති විරාගානුපස්සී විරති නිරෝධානුපස්සී විරති පටිනිස්සග්ගානුපස්සී විරති කිය. වේදනාවක් ආවට පස්සේ ඒක අනිච්ඡානුපස්සී විරති අනිත්‍ය වශයෙන් දැක දැක වාසය කරනවා. වයානුපස්සී විරති වය දැක දැක බැවීම, ශේවීම දැක දැක වාසය කරනවා. විරාගානුපස්සේ ඉහළට මේ වේදනාව කෙරෙහි විරාගය ඇති වෙන ආකාරයෙන් කටයුතු කරමින් භාවනාවේ නියැලෙනවා. නිරෝධානුපස්සේ ඉහළට වේදනාවේ නිරුද්ධ වීම දැක දැක භාවනාවේ නියැලෙනවා. ඊට අමතර පටිච්චසමුප්පාදානුපස්සේ ඉහළට වේදනාවේ පටිච්චසමුප්පාදානුපස්සේ ඉහළට කියන්නේ වේදනාව සම්පූර්ණයෙන්ම චිතින් අත්හැරින්න අතහරින්න පුළුවන් වන ආකාරයේ දකිනින් අතහරින්න භාවනාවේ නියැලෙනවා. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ අපට අවවාද අනුශාසනා කරලා තියෙනවා මේ වේදනාව ගැන පිළිපැදිය යුතු ආකාර රාශියක් උන්වහන්සේ දක්වලා තියෙනවා විවිධ සූත්‍රවල මම මේකක් කිව්වේ. ඒ විදිහට වේදනාව ගැන දැන් අනිත්‍ය වශයෙන් දකිනවා දුක්ඛ වශයෙන් දකිනවා. දැන් දුක්ඛ සමුදයක් වශයෙන් දැක්කා. එතකොට Tamanට තේරෙනවා මේ දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි කියලා. ඊට අමතරව සංසාරික දුක දකිනකොට දුක්ඛ සත්‍ය මේකයි කියලා දකිනවා. දුක්ඛේ දුක්ඛේ ඥානං සහ දුක්ඛ සමුදය ඥානං කියන ප්‍රඥාව තමයි සිත තුළ එවිට දැනිට වෙනවා. දැන් මේ වේදනාවේ අනාත්ම ස්වરૂපේ විශේෂයෙන්ම දකින්නට ඕන. මේ සුඛ වේදනාව අනිත්‍යයි කියලා දැක්කත් ඒ කෙනෙකුගේ සිත තුළ ඇලීමක් ඇති වෙන්නට පුළුවන්. සුඛ වේදනාව දුකක් කියලා තේරිලා තිබුණා. ඒ දුකටත් ඇලීමක් ඇති වෙනවා කියලා මම කියවනේ. සමහර විට ඒ දුක කියලා තේරෙනවා තිබුණත් ඇලෙන්නට පුළුවන්. නමුත් මේ සුඛ වේදනාව මම විඳිනවා නෙවෙයි සියුම් දැඩීමක් ඇති වී නැතිවීම පමණයි මේකේ තියෙන මොන හරයක්ද මේකේ තියෙන්නේ මොන සාරයක්ද මේකේ තියෙන්නේ සියුම් දැනීම මාත්‍රයක් අපි සංසාර දුකේ නිමග්න කරව සංසාර දුකේ ගැට ගැසූ අපි මෝඩකමට මෝඩකමින් මේ යට කරවපු ධර්මතාවයක් කියලා පැහැදිලි යථාභූත ඥානයක් ඇති වෙනවනම් ඇත්ත ඇති දෙකීම දැකීමේ නුවණක් කවර වේදනාවක්වත් බින්දුවක්වත් අල්ලන්නේ මේ වේදනාවල් ලොක් ඔක්කොම නිරුද්ධ වී ගියා. මේ මේ ජීවිතේ පුරාම යම්තාක් වේදනාවල් බින්දනම් ඒ ඔක්කොම නිරුද්ධ වී ගියා. ඒදා ඒ වේදනාව විඳින විටේ මමයේ මගේ වේදනාවයි කියලා ගත්තත් අද ඒව කිසිවක් ගන්න දෙතු වෙලා නැහැ. මේ වේදනාවේ ස්වરૂපේකයි අනාත්මය නිරුද්ධ වෙලා යන නිසා. දැන් වේදනාවක් විඳිනවා නම් ඒකත් නිරුද්ධ වී යනවා ඒක නිසා ඒකත් අනාත්මයි මතුවට වේදනාවක් විඳින්න සිදු වෙනවා නම් ඒකත් නිරුද්ධ වී යනවා ඒකත් අනාත්මයි සමානෙවි තමන් මේ වේදනාව විඳිනවා නෙවෙයි විඳීම් මාත්‍රයක පැවැත්ම පමණයි තියෙන්නේ. ඒක හොළඟක් සමාගෙන ගිහිල්ලා එකපාරටම හොළඟ නැතිලා ගියා වගේ. වේදනාව ඇති වුණා නැති වුණා කියලා. තමන් විඳිනානේ විඳීම් මාත්‍රයක් තියෙනවා එච්චරයි. මේ විඳීම් මාත්‍රය මම කියලා හිතනවා මගේ කියලා හිතනවා මේක උපාදාන කරනවා එතන ලොකු මුලාවක් මෝඩකමක් තියෙනවා මේ අවිද්‍යාව තමාගේ හිතට පැහැදිලිවම පෙනුනේ නැත්නම් මේ කියන ධර්ම මොනවද කියලා මේ වෙලට තේරුම් ගන්නටවත් බැහැ අඩු වශයෙන්. අපි කියන්නේ ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දකිනවා නේද? ඒක නිසා තමාගේ සිත තුළ තියෙන අවිද්‍යාව දුරු කරන්නට ඕන වේදනාව පිළිබඳ තියෙන අනුශේධ ස්වરૂපයන් පටිඝංශය, රාගංශය, අවිද්‍යාංශය ආදී දුරු කරන්න. ඒක නිසාම වේදනාවේ යථා තත්ත්වයේ තේරුම් ගත යුතු වෙනවා විශේෂයෙන්ම සැප වේදනාවක්වත් දුක් වේදනාවක්වත් මඳහත් වේදනාවක්වත් එකක්වත් මගේ නෙවෙයි Tamanට අපි හිතමු දුක් වේදනාව දරුණු දුක් වේදනාව යම් කිසි කෙනෙක් ගෙන දෙනවා කියලා. අපි ඒ දුක් වේදනාව ගෙන දෙන දේට හෝ කෙනාට අපි ගැටෙනවා නම්, අමනාප වෙනවා නම්, තරහින් හිතව කටයුතු කරනවා නම් කායික වාචික මානසික ක්‍රියා. ඒ තුලින් කුීතරන්න සංසාරික දුක් Tamanට විඳින්න සිදු වෙනවද කියන කරුණ අවබෝධ වී පෙනී යනවා. ඒ ආකාරයෙන් අතීතයේදී මේ විදිහට කටයුතු කිරීම නිසා කුලිතරන්නම් අපාදුක් වින්දද, പ്രേත ලෝක දුක් වින්දද, සංසාරික දුක් වින්දද කියන කරුණක් තේරෙනවානේ. එවැනි කෙනෙකුට පැහැදිලිව තේනවා Taman කෑලි කෑලි කප කප කප කප යම් කෙනෙක් වේදනාවක් ගෙන දුන්නා ඒකට ගැටෙන්නට සුදුසු නෑ මොකද මේ වේදනාව ඇති වෙනවා Taman විඳින දෙයක් නෙවෙයි වේදනාව නැති යයි නමුත් වේදනාවට ගැටුනොත් එහෙම වෙන්නේ ওই මහා භයානක දෙයක් මහා භයානක සංසාර දුකක් අත්දකින්නට වෙනවා කියන අවබෝධය ඇති වෙන කෙනෙකුට කවර දුක් වේදනාවක් ආවත් ගැටීමක් ඇතිවන්නේ නැහැ. ඒ දුක් වේදනාව ගෙන දෙන දෙයට ගෙන දෙන කෙනාට ගැටීමක් ඇතිවන්නේ නැහැ. ඉතින් මේ අවිද්‍යාව සිත තුළ තියෙන නිසා වේදනාව උපාදාන කරගෙන දුක සත්‍ය කටයුතු කරනවා. ඒසේ කටයුතු කරන තාක්කල් වේදනාවෙන් එයට නිදහස් වන්නට බෑ. වේදනාවේ නිදහස වේදනාවේ නිදහස් වෙනවා කියන්නේ වේදනාවේ නිස්සරණය. ඒ නිස්සරණය ලබන්නේ නැතුව වේදනා නිරෝධය අත්දකලා ලබන තේරුම් ගන්නවා මේ සංසාර දුර කෙරෙහි කෙලවර කිරීම කවදාවත් කරන්න හම්බෙන්නේ ඒක නිසා වේදනාවේ යථා වේදනාවේ යථාර්ථයේ යථාපරිදි තේරුම් ගැනීමට හැකිවන ආකාරයේ විදර්ශනා භාවනාවක් කරගෙන කොට වේදනාව අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් නිරුද්ධ වී යන ධර්ම වශයෙන් පහකල ධර්මයෙන් යුතුවත් ධර්ම වශයෙන් සමා දුකට ඇදලා දාපු දුක්ඛ සමුදය සත්‍යයක් වශයෙන් පැහැදිලිවම පේනවා නම් මේ වේදනාව උපාදාන කිරීම මහා මෝඩකම මේ මෝඩකම නිසා නැවත නැවත සංසාර දුකට මම වහින්නට සුදුසු නැහැ කියන කරුණත් අවබෝධ වෙනවා නම් ඒ අවබෝධයෙන් තුලින් තමන්ට පුළුවන්කම තිබෙනවා මේ වේදනා සහිත සියලුම නාම රූප ධර්මයන් නිරුද්ධ කරන්න ඒ අවබෝධය ඇති කරගෙන පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම බලබලා වාසය කිරීම පමණයි එවැනි කෙනෙකුට කරන්නට තියෙන්නේ මේ වේදනාව කෙරෙහි තියෙන ඒ උපාදානය නැති කිරීමට. නැතුව වේදනාව නිරුද්ධ කරන්න බෑ පංචස්කන්ධ ධර්ම තියෙන තාක්කල් වේදනාව තියෙනවා. රහත් උනත් පංචස්කන්ධ ධර්ම තියෙනවා. බුදු උනත් පසේ බුදු උනත් තියෙනවා. පින්වම් පාන මොහොත දක්වාම වේදනාව නිරුද්ධ කිරීම තුළින් තණ්හා නිරුද්ධ වෙනවා කියන කතාව ඒක නිසා මේ මං කියපු ආකාරයෙන් තේරුම් ගන්න ඒ විදිහටයි සංහා නිරෝධයක් කෙනෙකුට අත්දකින්නට පුළුවන් වන්නේ. ඒ කටයුතු කිරීම තුළින් මේ ඇටත් මේ ආකාරයෙන්ම මේ සංහාව නිරුද්ධ කර සංහාව කියන්නේ තනිකරම දුක්ඛ සමුදය සත්‍ය මේ දුක්ඛ සමුදය සත්‍ය ප්‍රහාණය කරලා ඒ තුළින් අත්දැකිය යුතු දුක්ඛ නිරෝධ සත්‍ය සාක්ෂාත් කර නිවන සංසීමට වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාදනය කරමින් මෙන්න දේශනාව දැන්වීම කරන්නේ දෙවියන්ට අපි පින් දෙමු ආකාශත්හා කියන පාඩිය ඔක්කොම කියමු ආකාශත්හා දුම්මත්හා දේවානාංගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු ශාසනං ආකාශත්හා දුම්මත්හා දේවානාංගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු දේශනං ආකාශත්හා දුම්මත්හා දේවානාංගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු මං පරන්ති ප්‍රාර්ථනා කරමි මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමා සමාදමෝ සතං සමාදමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍ය ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන් හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු මේ කුල සියලුම කුසල සත්‍ය මේ සත්‍යම නිසංසීමතම වාසනාව සත්‍ය උදා වේවා අභිමාදන ශේෂ නිත්‍යං වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්තේ හිමිනාසේ සමින්දතු සෝපත්තේවා නිවස්සල දේවා